දෙවෙනි ප්‍රශ්නේ ගරු ස්වාමීන් වහන්සේ මහසි විදර්ශනා භාවනාව ගැන වැඩිදුර කියවීමට නිර්දේශ කරන යම් ග්‍රන්ථයක් පොතක් ඔබ වහන්සේ නිර්දේශ කරනවා නම් කොයි වගේ පොතක්ද මම පරිශීලනය කරන්න ඕනේ කියන එක. ඒක තමයි තමයි දැනගන්න. ඔව්. භාවනා භාවනා ක්‍රමය සම්බන්ධව දැන් දැන් ඔබතුමාට විස්තර වශයෙන් හුඟා දේවල් කරුණු වශයෙන් ගන්න අවශ්‍යතාවය තියෙනවා නම් පෙනාවනේ අරිදම්ම ස්වාමීන් වහන්සේ විසින් සතිපට්ඨාන භාවනා ක්‍රමය කියලා පොතක් සකසලා තියෙනවා අපි ළඟත් ඒ පොත තියෙනවා මට ඔබතුමාට පෙන්වන්න පුළුවන් මෙන්න මේ පොත එතකොට මේකේ ගොඩක් කරුණු තියෙනවා මේ ගාක් ඒ අට කතාවල තොරතුරුත් එක්කලා ඒක පැහැදිලි කරලා තියෙනවා. හැබැයි සරල විදිහට ඒ කරුණු තේරුම් ගන්න රේරුකාණ මහනායක හාමුදුරුවන්ගේ විදර්ශනා භාවනා ක්‍රමය සතිපට්ඨාන භාවනා ක්‍රමය ඒක ගොඩක් උපකාරී වෙනවා. ඒ මහා ක්‍රමය හඳුනා ගන්න. ඉතින් තවත් රචකයන් වහන්සේලා විසින් රචනා කරපු දේශකයන් වහන්සේලා විසින් දේශනා කරපු පොතපත සහ ධර්මදේශනා ඕනතරම් ඇති. එතකොට ඒ අහවල් එකමයි සුදුසු කියලා එහෙම නියමයක් නැහැ. දැන් අපිට අපි හිතමු අර මූලාරම්භයේදී යම්කිසි කෙනෙක් ওই ප්‍රශ්නේ අහුවා නම් අනිවාර්යෙන් මම කියනවා රේරුකාණ මහනායක හාමුදුරුවන්ගේ පොත් ටික කියවලා එතනින් පටන් ගන්න කියලා. නමුත් දැන් ඔබතුමා දැන් කාලයක් අපිට එක්කලා සම්බන්ධ වෙන අහන ප්‍රශ්නත් එක්කලා අපිට වැටහෙනවානේ යම් ප්‍රමාණයක් මේවා සොයමින් ਵਿਚාරපූර්වක යන කෙනෙක් කියලා. ඉතින් එහෙම කෙනෙකුට අහවල් එකමයි කියලා එහෙම අපි එකතැනක හිරලුන් නැතුණාට කමක් නැහැ. ඒ කොයි කවුණක් කියවලා බලලා ඒවෙන් තොරතුරු ගන්න අවසානයේ අපි තේරුම් ගන්න ඕන දේ තමයි කවුරු කොහොම කිව්වත් දැන් මේක කරගෙන යන්න ඕන අපට අනන්‍ය ක්‍රමයකට. ඒ නිසා අපට අරගෙන දත්ත ගන්න පුළුවන්. එතනින් අපිට තාක්ෂණය ගන්න පුළුවන්. ඒක අරගෙන Tamanට අනන්‍ය ක්‍රමයකට මේක ඉදිරියට යන්නට පුහුණු කරගන්න. ඒ නිසා මේ අරිදම ස්වාමීන් වහන්සේගේ පොත්පත්වල ගා තොරතුරු තියෙනවා. ඒ විදිහට අපිට ගන්න හිතන්න ඉතාසියුම් කරුණු. රේරුකාණ මහානායක හඳුරාගේ පොත්පත්වල මේ ඊටාම සරල විදිහට මේක ආරම්භ කරලා කරගෙන යන්නට පුහුණු කරන්නට ක්‍රමවේදයන් සහ සරල විදිහට හඳුනා ගන්නට කරුණු උන්වහන්සේ සිහිපත් කරලා තියෙනවා. ඉතින් ඒ දෙකම ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.